චිරාන් පුතා තිරෝසන්න සම්මහස රාසන්නගත මගේ එකක් අදහස් දෙකක් සහ ගැටලුවක් තියෙන්නේ එකක් තමයි මේ සමසීල සම ත්‍යාග කියන ගුණධර්ම පවත්වා ගන්නද කියලා හිතනවට වඩා ගොඩාක් අතිශයින් දුෂ්කරයි කියලා අදහසක් තියෙනවා. ඒ කියන්නේ ඒක අපිට හැදේන පිටින් බාහිරින් දකින දෙයක් නෙවෙයි හින්දා. ආ ඒක හරි. ඒක එකක් අනිත් එක මේ වෙනකොට විවාහ සංස්ථාව පවත්වාගෙන යන අය ඒ ಗುಣධර්ම නිසා එක්කු අය කියලා සමහර අයට වැරදි අදහසක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ ಗುಣධර්ම පවත්වා ගත්ත හින්දා ඒවා සංස්ථාවට ඇතුළත් වෙන්න ඇත්තේ ඒ පරණ ඒ කර්මයේ හින්දා කියලා. ඒක මම හිතන්නේ ඒක වැරදි අදහසක් කියලා මගේ අදහස. ඒක හම්බුනේ නිවැරදි කරන්න වැරදි නෑ. ඒ කියන්නේ දැන් අපට සාංශාරික සම්බන්ධතා නිසා මේ මේ භවයේ සම්බන්ධතාවය ඇති වුණා වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඇත්තටම යම්කිසි අකුසල කර්මයක් නිසා මේ භවයේ සම්බන්ධතාවය ඇති වුණා වෙන්නත් පුළුවන්. යම්කිසි කුසල කර්මයක් නිසා මේ භවයේ සම්බන්ධතාවය ඇති වුණා වෙන්නත් පුළුවන්. එතකොට ඔය කාරණා හැම එකක්ම අපිට නිශ්චය කරන්න බෑ මෙන්න මේක නිසයි මේක උනේ කියලා. නමුත් දැන් මේ භවය තුල අපි සබුද්ධික නම් අපිට දැන් ඉක්ම ගිය අතීතය සංශෝධනය කරන්න බෑනේ. අපිට කරන්න පුළුවන් මෙතන ඉඳන් ඉදිරියට. ඉතින් මෙතන ඉඳන් ඉදිරියට සංශෝධනය කරගන්න තියෙන හොඳම ක්‍රමයක් තමයි ආය ආය ඊළඟ ආත්ම භාවලත් අපි නොදන්නා කෙනෙක් මොන ගැහෙනවට වඩා මට පුළුවන් මේ ඉන්න කෙනා සමග කල්යාණ මිත්‍ර සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අඩලුහු හදාගෙන කරුණා මෛත්‍රියෙන් යන්න පුළුවන්ද? එහෙම හිතලා බලන්න ඕනේ. එහෙම බැරිම තත්වයක් තියෙනවා නම් සසරේ Taman සමග සම්බන්ධ වෙච්ච යම් කල්යාණ මිත්‍රයෙක් මිතුරියක් Tamanට හමු වෙන්න ප්‍රාර්ථනා ඇති කර ගැනීම වරදක් නැහැ. හැබැයි ඒ හැම වුණත් 100ට 100ක්ම රහත් වෙච්ච කෙනෙක් නෙමෙයිනේ අපිට මේ කෙලෙස් ප්‍රහාණය කළ කෙනෙක් නෙමෙයිනේ හමු වෙන්නේ කෙලෙස් සහිත ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. ඒතර කෙලෙස් සහිත බව තුල හැම විටම ප්‍රශ්න මතුවෙනවා. අර්බුද මතුවෙනවා. ඒවේ අඩුවක් නැහැ. නමුත් මේ මතුවෙන ප්‍රශ්න අන්‍යෝන්‍යව වටහාගෙන කරුණා මෛත්‍රිය පෙරදරි කරගෙන ප්‍රඥාවෙන් විසඳ ගන්න පුළුවන් හැකියාව තමයි අර ගුණාංගත් එක්කලා අවදි වෙන්නේ. එහෙම නැත්නම් මේ මොකුත් ප්‍රශ්නයක් නැතුව යන ගමන ප්‍රතඥන ලෝකයේ ඇත්තේ නැහැ. කෙලෙස් සහිත ලෝකයේ එහෙම ජීවිත නැහැ. කෙලස් කියන්නේම අර්බුද ගොඩක්. ඒ නිසා දෙදෙනෙක් එකතු වෙච්ච හැම තැනකම මොනතරම් කල්යාණ මිත්‍රත්වයක් තිබුණා වුණත් ඒවැර ක්ලේශයන් නිසා මතුවෙන යම් යම් ගැටලු තියෙනවා. හැබැයි අර කල්යාණ මිත්‍රත්වයේ තියෙන තාක්කල් ඕනෝන් සමග ගැටිලා වෛර කරලා වැරදි හොය හොය අනිත් කෙනා හෙලාතලා දාන්න නැතුව අනිත් කෙනත් එකතු කරගෙන නැගිටින්න ඕන කියන අදහස තියනවා නම් හුඟක් සමනය කරගෙන යන්න පුළුවන්. තව දැන් ගැටලුවක් තියෙන සොල්ලන්ස දැන් ඒ ඒ ಗುಣධර්ම වලම අගුණ පැත්ත එහෙම නැත්නම් විරුද්ධ පක්ෂය සමවැදුණත් මේ විදිහට හම්බෙන් හොයි එන්න පුළුවන්. <laughs> ආ ඒකනේ බුදුහාමුදුරෝ දේශනා කරන අර මේ කවුද ප්‍රේතෙක් ප්‍රේතියක් සමග ජීවත් වෙනවා කියලා. දැන් අර අපේ තියෙන්නේ කතා විවාහරේ තියෙන ජාඩියට මූඩිය වගේ කියලා. ඒ කියන්නේ හරියටම ෆිට වෙනවා. ඒ හැබැයි මේ මේ ෆිට වෙන්නේ යහපත් පැත්තෙන් නෙමෙයි. විකෘතිතාවය. ඉතින් එතකොට දෙන්නම එකතු වෙලා කරගන්න කරුණු කෙලවරක් නැහැ. ඒවා දෙන්නම සතරේ විඳවන්නට වෙනවා. හැබැයි ඉතින් එකතු වෙලා යන්නත් පුළුවන්. අර විදිහට පැටලි පැටලි විනාශ වෙවි මහා පිළිලයක් වෙලා යන්න පුළුවන්. ඒ නිසා දැන් අර බුදුහාමුදුරෝ දේශනා කරනවානේ ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දන්ති සමෙන්ති කියලා. ධාතු වශයෙන් සැසඳෙනවා. ධාතු වශයෙන් සැසඳෙනකොට දුර්වලතාවයත් එක ස්වභාවයක්. ඒ කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරන එතන කිරි කිරි සමග මුසු වෙනවා, පැණි පැණි සමග මුසු වෙනවා, මල මල සමග, මුත්‍ර මුත්‍ර සමග, සරව සරව සමග, ලේ ලේ සමග එතකොට ඒ ඒ දුර්වල වුණාට විකෘති වුණාට එහෙම නැත්නම් අසුචි වුණත් ඉතින් අසුචි කොටත් එක්ක සැසඳෙනවා. එතන සමතාවයක් තියෙනවා. සමතාවයක් තිබුණාට එතන ඉතින් අසුචි. ඒ තමයි ගැටලුව තියෙන්නේ. පැහැදිලි සම්මත. ආ.